ධර්මානුශාසනාව ගරුතර ධර්මදේශකයාණන් වහන්සේ මොරටුව ගොරකාන කදුරුදුව ශ්‍රී දීපාරාම විහාරවාසී ශාස්ත්‍රපති පූජනීය හැඩිගල්ලේ චන්දාලෝක ස්වාමීන් වහන්සේ කෙලස් ප්‍රහාණය කිරීම පිළිබඳව ධම්මපදයේ බ්‍රාහ්මණ වර්ගය ඇසුරෙනුයි අද මේ උතුම් වූ ධර්මානුශාසනාව.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 සාදු ශ්‍රද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත ගුණගරුක සත්පුරුෂ කාරුණික පින්වතුනි මේ වෙලාවේදී හැමදෙනාම සූදානම් වන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුන ගාථා පාඨයක් මූලික කරගෙන පින්වත් ඔබ සියලු දෙනාගේ මෙලව ජීවිතයේ සුවපත්භාවයත් පරලොව ජීවිතයේ සුවපත්භාවයත් එවැගේම ආවසානික ප්‍රාර්ථනාවට අරමුණට අවශ්‍ය කරන කරුණු කාරණාවන් අපිට ලැබිලා තියෙන මේ කාල වේලාව ඇතුළත යම් පමණකට ඔබ වෙනුවෙන් දේශනා පවත්වන්නට ඒ වෙනුවෙන් අපි මේ වෙලාවේදී තෝරා ගන්නට යෙදුනේ ධම්මපදයේ බ්‍රාහ්මණ වග්ගයට අයිති වෙන ගාථා දේශනාවක්. විශේෂ වශයෙන්ම මේ වෙලාවේදී මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට ඔබ වෙන් කරන ඔබ වෙන් කරගන්න මේ කාල හෝරාව මේ ගුවන් කාලය තමන්ගේ ජීවිතයට වගේම සසර ජීවිතය නිමා කරන්නට බලාපොරොත්තු වෙන ඔබට අද දවසේ වෙන් කරන වටිනම කාල සීමාවක් බවට පත් වෙනවා. එනිසා හැම කෙනෙක්ම රත්නත්‍රය පිළිබඳව ශ්‍රද්ධාව මුදුන්පත් කරගෙන ඉපදෙමින් මැරෙමින් යන සසර ගමන තුල සැපක් ඇත්තේ නැහැ ඒ තුල පවතින්නේ මහා දුක්ගොන්න කියන කාරණාව ගැඹුරු සිහියෙන් යුතුව මෙනෙහි කරගෙන කල්පනා කරගෙන මේ වෙන් කරලා තියෙන කාල වේලාව තුල මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට කියලා ඔබට සිහිපත් කරනවා මේ ලෝකය තුල විවිධ ආගම් තියෙනවා ඒ ආගම්වල පහළ වුණ විවිධ ශාස්ත්‍රවරු තම තමන්ගේ කරුණු කාරණා පිළිබඳව දේශනා කරන්නට යෙදුණා. දේවවාදී ආගම් තියෙනවා. දෙවියන් මූලික කරගෙන කටයුතු කරන ඔවුන්ගේ ධර්මය දේව ධර්මය. ඒ වගේම ඉන්දියානු සමාජයේ බමුණන් මහා බ්‍රහ්මයාව විශ්වාස කළා. මහා බ්‍රහ්මයා දේශනා කළ ධර්මය බ්‍රාහ්මණ ධර්මය. දේව ධර්මයටත් බ්‍රාහ්මණ ධර්මයටත් සමාන කරන්නට බැරි සුවිශේෂී වටිනාකමක් බුද්ධ ධර්මයට තියෙනවා. දේව ධර්මය පැවැත්මක් පිළිබඳව කතා කරනවා. ඒ කියන්නේ නැවත ඉපදීමක්, සසර ගමනක්, නැවත උපතක් පිළිබඳව කතා කරනවා. බ්‍රාහ්මණ ධර්මයත් ඒ විදිහමයි. බුද්ධ ධර්මය තුල තියෙන විශේෂත්වය තමයි පැවැත්ම වෙනුවට ඉපදීම වෙනුවට සසර ගමන වෙනුවට නැවැත්ම පිළිබඳව කතා කරන ධර්මය බුද්ධ ධර්මය. එනිසා ලෝකය ඉක්මවා යන්නට ලෝකයෙන් ගැලවෙන්නට ලෝකයෙන් ඉවත් වෙන්නට අවශ්‍ය කරන කරුණු කාරණා ටික බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ලෝකයෙන් ඉවත් වෙන ගමනේදී ලෝකයෙන් යන්න මාර්ගය හදන දේශනාව තුළදී යලි ඉපදීමක් නැවත ඉපදීමක් ගැන බුදුරජාණන් වහන්සේ වර්ණනා කරන්නේ නේ. ඒ නිසා බුද්ධ දේශනාව සියලු දුක් නැති කරන්නට දේශනා කළ වටිනම දේශනාවක්. පින්තුන් නිතරම කල්පනා කරන්න දවසක් දවසක් ගානේ ගෙවිලා යනවා කියලා කියන්නේ අපිට මේ තුල කටයුතු කරන්නට ලැබෙන ඉඩ කාලය ඉවර වෙනවා කියන එක. ඒ විතරක් නෙවෙයි. බුදුහාමුදුරුවන්ගේ දේශනාව අවුරුදු ලක්ෂ කෝටි ගාණක් මේ ලෝකයේ තුල රැඳෙන එකක් නෑ. ඒ නිසා ඉන් පසුව ක්‍රමානුකූලව දවසින් දවස මිනිස්සු ගමන් කරන්නේ මිත්‍යාවට. මිනිස්සු ගමන් කරන්නේ අන්ධකාරයට. ධර්මාවලෝකයක් ලෙහෙසියෙන් කෙනෙකුට ලබන්නට ඉඩකඩ ලැබෙන්නේ නැහැ. ඒ නිසා ධර්මාවලෝකයක් ලබන්නට ඉඩකඩ නොලැබෙන මේ සසර තුල වටිනා ජීවිතයක් වටිනා සම්පත්තියක් හැමදෙනාම ලබා ගත්තා. ඒ මනුස්ස ජීවිතය මනුෂ්‍ය සම්පත්තිය. ඒ ලැබපු මනුෂ්‍ය සම්පත්තිය දිනෙන් දින මොහොතින් මොහොත ඉවර වෙනවා කියන එක ගැන නිතර හිතන්නට ඕන. යම්කිසි දවසක මේ ලෝකය විනාශ වෙනවා. බුදුරජාණන් වහන්සේ බුද්ධ කියන වචනේවත් අපේ කන් වලට අහන්නට ලැබෙන්නේ නැහැ. ඒ වගේම තමයි මේ යන ගමනේ දිනෙන් දින දිනෙන් දින ඉක්ුත් වෙනවා කියලා කියන්නේ ඊළඟට මෛත්‍රී බුදුරජාණන් වහන්සේට පහළ වෙන්නට අවශ්‍ය කරන ඉඩ කඩ හැදෙනවා. ඒ නිසා වහවහාම උත්සාහවත් වෙන්න වහවහාම වීරයෙන් යුතුව කටයුතු කරන්න මේ ලැබපු ජීවිතය තුළ කෙලෙස් ධර්ම නැති කරන්න මේ ලැබපු ජීවිතය තුළ කෙලෙස් ධර්ම ඉවත් කරන්න බුදුරජාණන් වහන්සේ ඉපදීමේ ආදීනව නිරන්තරයෙන්ම දැක්කා ඉපදීමේ ආදීනව බුදුරජාණන් වහන්සේ දැක්ක නිසාවෙන් බුදුරජාණන් වහන්සේගේ පළවෙනි අනුශාසනාව රහත් සැටනම අමතලා ඉවර වෙලා බුදුරජාණන් වහන්සේ අනුශාසනා කරන්නේ. එක මාර්ගයක දෙන්නේ කියන්නට එපා. උන්වහන්සේ දැක්ක මේ සමස්ත ලෝකයේම මහා දුකක, මහා වේදනාවක, මහා පීඩාවකට සමස්ත ලෝකයාම පත් වෙලා ඉනවා. කෙලෙස් වලින් වැහුණ හිත්වලට ඒ දේ පේන්නේ නැහැ. එනිසා බුදුරජාණන් වහන්සේ දැක්ක මුළු ලෝකයම මහා දුකක ඉන්නේ. මුළු ලෝකයම පිහිටලා තියෙන්නේ දුකක් එක්ක. අපි නිකන් මේ වෙලාවේ හිතලා බලමු. මේ බණාහන පින්වතුන් හොඳට Tamange හිත බලන්න කවුරු මේ ජීවිතයේ සැපයි සැපයි සැපයි කියලා කිව්වත් හිතේ අස්සක කොනක කොතන හරි තැනක වේදනාවක් උපදින්නට හේතු වෙලා තියෙන කාරණාවක් නැද්ද කියන එක ගැන ඔබ මේ වෙලාවේ Tamange හිත දිහා බලන්න. ඔබට අවබෝධ වෙනවා. මේ හිතේ කොතන හරි තැනක පළපදියම් වෙලා තියෙනවා වේදනාව ඇති කරවන මතක් වෙන වෙලාවට කම්පාව හැඬීම ඇති කරවන මතක් වෙන වෙලාවට මහා චිත්ත වේගයක් ඇති කරවන්නට හේතු වෙන කවර හෝ ඝනයේ වේදනාවක් දුකක් මේ හිතේ කොතන හරි තැනක තැම්පත් වෙලා තියෙනවා නිකමට කල්පනා කරලා බලන්න දවසේ ගෙවෙන පැය 24න් වැඩිපුර වෙලාවක් අර වේදනාවත් එක්කයි අපි ජීවත් වෙන්නේ. අර කම්පනයත් එක්කයි අපි ජීවත් වෙන්නේ. අර තැතිගැන්මත් එක්ක අර පසුතැවීමත් එක්කයි අපි ජීවත් වෙන්නේ. ඒ නිසා මේ ජීවිතේ කොතනකවත් අපිට ස්ථාවර සුවයක් ඇත්තේ නැහැ. ස්ථීර සැපක් ඇත්තේ නැහැ. බුදුරජාණන් වහන්සේ ඒ කාරණාව දැක්කා. හිතන්න සමහර වෙලාවට මේ වෙලාවේ කෙනෙක් වේදනාවෙන් පසු වෙනවා. ඉස්කෝලේ හතර වසරට ගිහින් ඉන්න දරුවා සමහර වෙලාවට මේ අවුරුද්දේ ශිෂ්‍යත්ව විභාගෙ ලියනවා. දරුවා ශිෂ්‍යත්ව විභාගෙන් පාස් වෙයිද නැද්ද කියන එක පිළිබඳව ඒ ගැන කම්පා ඒ ගැන හිතමින් දවසේ වැඩිපුර වෙලාවක් ඔබ දුක් විඳින්නේ නැද්ද කියලා බලන්න. ශිෂ්‍යත්ව පන්තියට එක්කගෙන යන්න, දරුවවත් ඇදගෙන සමහර වෙලාවට කුසට හරියට ආහාර ටික කකුල් දෙක රිදෙනවා, කකුල් දෙක වේදනාවටපත් වෙනවා. දරුවව ශිෂ්‍යත්ව පන්තියට එක්කගෙන යනවා, දරුවා රෑ වෙනකන් ඒ පන්තියේ ඉන්නවා, ආපහු දරුවව ගෙදර එක්කගෙන එනවා. ඒ ඇවිල්ලා ඉවර වෙලා උයන පිහන වැඩ ටික කරනවා. ආපහු ඔබ පහුවෙන්ද රැකියාවට යනවා. ඩිංගක් හිතලා බලන්න මේ වෙන කාරණා ටික තුල ඇත්තටම ජීවිතේ සපක් තියනවද? ඒ විතරක් නෙවෙයි. ශිෂ්‍යත්වයේ දරුවා පාස් වෙච්ච අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් මේ වෙලාවේ බණ අහනවා නම් ඔබ මේ වෙලාවේ හිතන්න පාසල් කීයකට දැන් ඉල්ලුම් පත්‍ර යවලා තියෙනවද කියලා. ඔබේ හිත දෙගිඩියාවෙන් ඉන්නේ. ඔබේ හිත වේදනාවකින් පසුවන්නේ. ඔබ හිතනවා මගේ දරුවා ශිෂ්‍යත්වයේ පාස් වුණත් මගේ දරුවාව මේ අහවල් ඉස්කෝලේට මට දාගන්න පුළුවන් වෙයිද? ඒ සමාජගතව ඇති වෙන දුක එතකොට ඔබ ඔබේ දරුවව ඉස්කෝලේකට දාන්න වේදනාවෙන් දුකින් කල්පනා කර කර ඉන්නව වගේම ශිෂ්‍යත්ව විභාගේ පේල් වුණ අම්මා කෙනෙක් අසමත් වුණ දරුවෙක් ඉන්නවනම් ඒ දරුවගේ අම්මා ඒ දරුවෝ මේ වෙනකොට දුකෙන් පසු වෙන්නේ නැද්ද? දුකින් පසු වෙනවා. එතනින් නතර වෙලා නැහැ මේක. ඊළඟට යනවා සාමාන්‍ය පෙළ විභාගයට. එතන බලාපොරොත්තුෙන් මුළු දවස පුරාම කොච්චර මැරෙනවද ඊට පස්සේ ඉඳන්. එතනින් නතර වෙන්නේ නෑ මේ දුක. අසමත් වෙනකොට දුක ඇති වෙනවා. සමත් වෙනකොටින් එහාට යන යන්න පිළිබඳ සිහිනමවනවා. අවසානයක් වෙන්නේ නෑ. උසස් පෙළත් අවසන් කරනවා. විශ්වවිද්‍යාලටත් යවනවා. ගේ දොරත් හදලා දෙනවා. විවාහ ජීවිතයටත් පත් කරලා දෙනවා. හිතනවද අපෙන් වෙන්නට ඕන මේ ක්‍රියාකාරකම් ටික මේ දුක් ගොන්නේ ඉවරයි කියලා? නෑ. ඊළඟට විවාහ ජීවිතයටපත් වුණාට පස්සේ එතන ඇතිවන ගැටලු වලටත් ඔබට ඔළුව දාන්න වෙනවා. එතන ඇතිවන ප්‍රශ්න වලට ඔබට ඔළුව දාන්න වෙනවා. සමහර වෙලාවට ඒ දෙපළට දරුවෙක් නැත්නම් ඔබට බෝධි පූජා කියන්න වෙනවා. ඔබට සෙත් කවි කියන්න වෙනවා. පින්වතුනි, එතනින් අතර වෙන්නේ නැහැ. එහෙම කරලා ඉවර වෙලා යම් දවසක ඒ දෙපළට දරුවෙක්ගේ ප්‍රතිසන්දිය ලැබුණොත් දරුවෙක් ලැබුණොත් ඒ ලැබුණට පස්සේ ඔබ හිතනවද ඔබේ මනසට විවේකයක් තියෙනවා කියලා? නෑ. එතන ඉඳන් ඒ දරුවා හදන වැඩ ටික ඔබ කරන්න ඕන ඔබේ දරුවට රැකියාවට යන්න ඉඩ දීලා. ඒ නිසා පියවරෙන් පියවරට කල්පනා කළත් අපිට තේරෙනවා මේ ජීවිතයේ උනත් අපි විඳින ස්ථාවර ස්ථිර සැපක් නෑ. ඇත්ත වශයෙන්ම සෑම කෙනෙක්ම හිතේ මොනවා හරි ප්‍රශ්නකින් පීඩා විඳිනවා. එක්ක දරුවෝ විභාගයක් අසමත් වෙලා එක්ක විවාහ ජීවිතයකට පත් කරගන්න බැරුව ඉන්නවා. එක්ක විවාහපත් කරලා දුන්න දරුවෝ අතර ප්‍රශ්න ඇති වෙලා. එක්කෝ තමන්ගේ දරුවට රස්සාවෙන් අස් වෙන්න වෙලා එක්කෝ තමන්ගේ දරුවා අනතුරකට ලක් වෙලා එක්කෝ තමන් ජීවත් වෙන gedara ඉඩම ඒක උගසට ලක් වෙලා ඒක බැංකුවට සින්න වෙන්න යනවා මේ මොනවා හරි ප්‍රශ්නකින් කවුරු කවුරුත් පීඩා විඳිනවා වේදනාවටපත් වෙනවා ඒ නිසා කාටවත් තරක කරන්න බෑ මේ ජීවිතේ සැපමයි තියෙන්නේ කියලා මෙන්න මේ తත්වය අවබෝධ වෙන්නටයි අවශ්‍ය කරන්නේ මේ తත්වය නුවණින් දකින්නටයි අවශ්‍ය කරන්නේ මේ తত্ত্বය අපි මේ ලෞකික ජීවිතය තුළ විඳින මේ කාරණා ටික විතරක් නෙවෙයි සසර ගමන ඊට වඩා මහා දුකක්. එතකොට මේ කාරණේ පිළිබඳව යම්කිසි කෙනෙකුට ගැඹුරු නුවණකින් ගැඹුරු සිහියකින් බලන්න පුළුවන්කම තියෙනවා නම් අන්න ඒක තමයි මේ ජීවිතේ වටිනාකම තියෙන්නේ. එනිසා බුදුරජාණන් වහන්සේ මේ කාරණාව දැක්කා. ඒ දැක්ක නිසා පළවෙනි රහත් සැටනම අමතලා කියනවා එක පාරක එක්කෙනෙක් ගානේ වඩින්න. හම්බ වෙන සෑම කෙනෙකුටම කුසල ශක්තිය තියෙන හැම කෙනෙකුටම මේ කියන යථාර්ථය අවබෝධ කරවන්න. අවසාන බුද්ධ වචනේ උනේත් ඒක. හන්ද දානි භික්කවේවෝ ආමන්ත්‍යාමි. වය ධම්මා සංඛාරා අප්‍රමාදේන සම්පාදේත. අප්‍රමාදීව උත්සාහවත් වෙන්නට කියලායි බුදුහාමුදුරෝ දේශනා කළේ. මේ ඇති වෙලා තියෙන සෑම දෙයක්ම නැති වෙනවා. අපිට හිමි වෙලා තියෙන හැම දෙයක්ම නැති වෙනවා. අපිට අයිති වෙලා තියෙන හැම දෙයකම ස්ථාවර ස්ථිර අයිතියක් අපිට ඇත්තේ නැහැ. හොඳට කල්පනා කරන්න. ගැඹුරු සිහියෙන් යුතුව කල්පනා කරන්න. ඔබේ ජීවිතේ ඇත්තටම මොනවද ඔබට අයිති වෙලා තියෙන්නේ කියලා. ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කරනවා වහ වහාම මේ ජීවිතය තුළ කුසල් දහම් වර්ධනය කරන්න. වහ වහාම මේ ජීවිතය තුළ කුසලයට යොමු වෙන්න කුසල් වඩන්න. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාව මහා සාගරය වගේ ඊටාම ගැඹුරුයි. කෙලෙස් වලින් ආවරණය වෙලා ඉන්න නොයෙකුත් ඕනෑ එපාකම් වලින් මේ හිත පිරීලා ඉන්න උදවියට මේක එකවර අවබෝධ වෙන්නේ නැහැ. බුදුහාමුදුරන්ගේ දේශනාව මහා සයුර වගේ ඊටාම ගැඹුරුයි. ඒක ලේසියෙන් අවබෝධ වෙන්නේ නැහැ. ඒක ලේසියෙන් කෙනෙකුට හොයන්න බෑ. හරියට කොයි වගේද? පර්වතයක් යට තියෙන අබෑටයක් වගේ. කන්දක් යට තියෙන අබෑටයක් වගේ. ලේසියෙන් කෙනෙකුට දකින්නට බෑ. ඒක කාරණාව වරදක් නෙවෙයි බොරුවක් නෙවෙයි ඒක ඇත්ත ඔබ නිකමට හිතලා බලන්න සංගීත සම්දර්ශන වලට යන තරම් මිනිස්සු පන්සල් වලට යන්නේ නේ පන්සල් වලට යන තරම් මිනිස්සු තෙරුවන් වඳින්නේ නැහැ. තෙරුවන් වඳින තරම් මිනිස්සු බණ අහන්නේ නැහැ. බණ අහන තරම් මිනිස්සු ධර්මය ධාරණය කරගන්නේ නැහැ. ධර්මය ධාරණය කරගන්න තරම් මිනිස්සු ඒ ධර්මයත් එක්ක ජීවිතේ හැඩගස්වා ගන්නෙ නැහැ. නිවනට යොමු වෙන්නේ නැහැ. ඒ නිසා බුදුහාමුදුරන්ගේ බුද්ධ දේශනාව බුද්ධ ධර්මය මහා විශාල කන්දක් යට තියෙන අබෑටයක් වගේ ලේසියෙන් දකින්න පුළුවන් කමක් නැහැ. කෙස් ගහක් අරගෙන ඒ කෙස් ගහ හතකට පැලුවාම එක කොටසක් දකින්නට අපහසුයි වගේ ඒ තරම්ම සියුම් දහමක් බුද්ධ දේශනාව කියලා කියන්නේ. එනිසා ලෝකයේ වෙන ශාස්ත්‍රූවරයෙකුට සමාන කරන්නට බැහැ බුදුරජාණන් වහන්සේ කෙනෙකුටම හැරුණහම. එනිසා ඉඩකඩ ලැබෙන පුළුවන්කම ලැබෙන සෑම වෙලාවකදීම පින්වතුන් මතක තියාගන්න ධර්මයටම යොමු වෙන්නට ඕන. බණ අහන්න වැඩිපුර වෙලාවක් මේ ජීවිතේ යොමු කරන්න. බෝධි පූජා තියෙන එක නෙවෙයි නිවන කියලා කියන්නේ. ඒ වගේම සීලය රකින්න එකම නෙවෙයි නිවන කියලා කියන්නේ. ඒ දේවල් අවශ්‍යයි. නමුත් සීලය රැකීම තුල නෙවෙයි අපි මේ කියන නිවීම තියෙන්නේ. සීලය රැකීම තුල නම් නිවීම තියෙන්නේ නිගණ්ඨනාත පුත්ත පළමුවෙන්ම නිවන් දකින්නට ඕන මොකද හේතුව හැම අතින්ම සංවර වෙලා මහා සීලයක් ඔහු ආරක්ෂා කළා ඔහු ආරක්ෂා කළා දන් දීම තුලම නෙවෙයි නිවන තියෙන්නේ නිවන කියලා කියන්නේ ඊට එහා ගිය දෙයක්. නිවීම කියලා කියන්නේ එකෙන් එහාට ගිය කාරණාවක්. දන් දීමම නම් නිවන කියලා කියන්නේ. කෝසල මල්ලිකාව, කොසල් මහ රජතුමා බුද්ධ ශාසනය තුල බුදු කෙනෙකුට දෙන්නට එකවරක් පමණක් ඉඩකඩ ලැබෙන අසදෘශ මහා දාණය පවත්වපු දෙපළ. නමුත් පොතපත කියවන ඔබ දන්නවා ඒ දෙපළම කිසිදු මාර්ගඵලයකටපත් උනේ නැහැ. කිසිදු මඟඵලයකටපත් උනේ නැහැ. ඒ නිසා අපි මේ කතා කරන දේශනාව, අපි මේ කියන කෙලෙස් නැති කිරීමේ මාර්ගය, අපි මේ කියන බැඳීම් වලින් ඉවත් වීමේ මාර්ගය අර කියන කාරණාවලට වඩා ගොඩක් වෙනස්. බුදුරජාණන් වහන්සේ මේ කාරණාව වංගී සහාමුදුරුවන්ට දේශනා කරනවා. වංගී සහාමුදුරුව බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා පැවිදිභාවය ලබා ගත්තාම ලබා ගන්න ඊටාම විශේෂ කාරණාවක් එක්ක වංගීසට පුළුවන්කම තිබුණ වංගීස බ්‍රාහ්මණ කුලයේ කෙනෙක්. සවැත් නුවර වාසය කළේ. වංගීසට පුළුවන්කම තිබුණ පින්වත්නි යම් කෙනෙක් මරණයටපත් වුණා නම් ඒ මරණයටපත් වුණ පුද්ගලයාගේ හිසට නියපිටින් තට්ටු කරලා ඒ මැරිච්ච කෙනා කොහෙද ඉපදුනේ කියන එක ගැන කියන්න. වංගීස එහෙම ශාස්ත්‍රයක් දැනන් හිටියා, එහෙම අවබෝධයක් වංගීසට තිබුණා. සවැත් නුවර හිටපු බමුණු පෙරසක් එකතු වෙලා වංගීසවත් කතා කරගෙන මේ මේ කාර්යය මේ ක්‍රියාව නිතර සිද්ධ කළා. මිනිස්සු කහවණු 10ක් කහවණු 20ක් කහවණු 100ක් ඒ ආදී වශයෙන් දීලා පූජා කරලා තියලා වංගීසගෙන් අහගත්තා තමන්ගේ ඥාතිවරු කොහෙද ඉපදිලා ඉන්නේ කියලා. මිනිස්සු වැල නොකැඩී මේ කාරණාව පසුපස්සේ ආවා. හේතුව සක්කාය දිට්ඨියත් එක්ක ආත්ම කියන ස්වභාවයත් එක්ක මම මගේ කියන බැඳීමත් එක්ක අපි ලේසියෙන් කෙනෙක්ව අතාරින්නේ නැහැ. අපි අතෑරලා අතෑරලා කියලා කිව්වට අතාරින්න පුළුවන් පුළුවන් කියලා කිව්වට අපි කෙනෙක් මරණයටපත් වුණාට පස්සේ එයාගේ හත් දවස වෙනකොට අපි එයාගේ පින්තූරේ රාමු කරලා ඉවරයි. එයා මරණයටපත් වෙලා දවස් දෙක යනකොට අපි එයාගේ රූපය එයාගේ පින්තූරය රාමු කරලා ඉවරයි. ගෙවල් වල බලන්න. අපිට ඒ පින්තූර වලින්වත් අයින් වෙලා බොහෝ වෙලාවට ඉන්න බෑ. මේ මගේ අම්මා, මේ මගේ තාත්තා කියන බැඳීම අර පින්තූරයේ දිහා බල බල බල බල නැවත නැවත ඇති වෙනවද නැද්ද කියලා ඔබම කල්පනා කරලා බලන්න. ඔබේ දරුවෙක් නම් මරණයටපත් උනේ ඒත් එහෙමයි. අපි ලේසියකට ඒ බැඳීම කඩන්නේ නැහැ. අපිට ලේසියකට ඒ බැඳීම කඩන්න බෑ. ඒක කරන්න පුළුවන්කම තියෙන්නේ ගැඹුරු නුවණක් ගැඹුරු සිහියක් ගැඹුරු ප්‍රඥාවක් තියෙන කෙනෙකුට. අපි අවුරුද්දකට සැරයක් සොහොන් කොත ළඟට යනවා. ගිහිල්ලා ඉවර වෙලා සොහොන් කොත වටේට පහන් පත්තු කරනවා. පහන් පත්තු කරලා අපි හිතනවා මේ අපේ ඥාතිවරයා වලලපු තැන. මේ අපේ ඥාතිවරයාගේ අලු ටික තැම්පත් කරපු තැන. ඒ නිසා අපි එයාව සිහිපත් කරන්නට ඕනේ කියලා වසරකට සැරයක් අපි ඒ දේ කරනවා. සමහර විට සොහොන් කොතට යන්නේ නැත්නම් සමහර අය Tamange කෙනෙක් මැරුණාම Tamange කෙනා මරණයටපත් වුණාම සොහොන් කොතේ සොහොන්ති සොහොන් පිට්ටනිය තුල වල දාන්න කැමති නැහැ. එයා මේ gederamai හිටියේ. එයාට මේ ඉඩම අයිති වෙලා තිබුණේ. අපිට මේ ඉඩම ඔප්පුවෙන් පවරුවේ ලිව්වේ අපේ තාත්තා අපේ අම්මා. ඒ නිසා අපේ වත්තෙන් පිට යාවවල දාන්න ඕනේ නැහැ. ඔබ හිතන්න මිනිස්සු එහෙම හිතන්නේ නැද්ද? එහෙම හිතනවා. එහෙම හිතලා තමන්ගෙම තේවත්තේ, තමන්ගෙම රබරවත්තේ, තමන්ගෙම ඉඩමේ එක කොටසක එක පැත්තක වෙන් කළා. එයත් මේ ඉඩමේ අපිත් එක්ක ඉන්න ඕනේ කියලා වලදාන්නේ නැද්ද? වලදානවා. එනිසා පින්වතුනි, සක්කාය දිට්ඨිය මමත්වය කියන එක ලිහිසියෙන් කඩන්න බෑ කියන එක, ඒකට කොච්චර ලොකු වීරයක් අවශ්‍යයිද කියන එක ගැන ඔබට මේ කාරණාවලින් අවබෝධ වෙනවා. ඔබට මේ කාරණාවලින් තේරෙනවා. පින්වතුනි එතකොට මේ වංගීස කියන පුද්ගලයා දැනගෙන හිටියා යම් කෙනෙක් මැරුණාම ඔහු ඉපදුන තැන දිව්‍ය ලෝකෙද මනුෂ්‍ය ලෝකෙද නිරයද තිරිසන් ලෝකෙද කියන එක ගැන වංගීසට කියන්න පුළුවන්කමක් තිබුණා මිනිස්සු වැල නොකඩී වංගීස ළඟට ආවා තමන්ගේ මව කොහෙද ඉපදුනේ තමන්ගේ තාත්තා කොහෙද ඉපදුනේ? තමන්ගේ මරණයටපත් වුණ දරුවා කොහෙද ඉපදුනේ? මිනිස්සු කැමතියි ඒක දැනගන්න. අද වුණත් මිනිස්සු කැමති නැද්ද? මිනිස්සු මලවුන් ගෙන්නන තැන්වලට ගිහිල්ලා තමන්ගේ අම්මා එක්ක කතා කරන්න කොච්චර කැමතිද? මිනිස්සු මලවුන් ගෙන්නන දේවස්ථානවලට ගිහිල්ලා තමන්ගේ තාත්තා එක්ක තමන්ගේ දරුවා එක්ක ටික වෙලාවක් කතා කරන්න කියලා යන්නේ ඒකට තියෙන කැමැත්ත නිසා. එතකොට ඔබ වගේමයි එදා අය. ඒ අය වංගීස ළඟට ආවා. දවසක් සවැත්නුවර බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න ආරාමෙ ළඟ වංගීස මේ බ්‍රාහ්මණ පිරිසත් එක්ක ගිහිල්ලා ඉන්නවා. හවස් කාලේ එනකොට මිනිස්සු සුවඳ මල් අරගෙන පන්සලට යනවා. වංගීසත් එක්ක හිටපු බමුණු වහනවා. ඔබලා කොහෙද යන්නේ? ඒ ගමන කියනවා බුදුහාමුදුරුව බලන්න යන්නේ. ඒ ගමන කියනවා බුදුහාමුදුරුව බලන්න යන්න ඕනේ නෑ. මෙතන බුදුහාමුදුරුවන්ට වඩා වටින කෙනෙක් ඉන්නවා වංගීස. ඔබල එන්න වංගීස ළඟට ඇවිල්ලා වංගීසගෙන් අහගන්න ඔබේ මව ඔබේ පියා කොහෙද මැරුණට පස්සේ ගිහිල්ලා ඉපදිලා ඉන්නේ කියන එක ගැන වංගීසගෙන් අහගන්න කියලා කිව්වා මිනිස්සු වංගීස ඇතුළු කොට ඇති මේ බමුණන්ට දොස් පැවරුවා අපේ භාග්‍යවතුන් වහන්සේ එක්ක ගන්නකොට අපේ බුදුරජාණන් වහන්සේ එක්ක ගන්නකොට මේ වංගීස කියලා කියන්නේ කණා මැදිරියෙකුටත් වඩා කුඩා සතෙක් කියලා කිව්වා. එහෙම කියනකොට වංගී සටිකක් කල්පනා කළා. මිනිස්සු මේ විදිහට වැල නොකැලී බුදුහාමුදුරුවන්ගෙන් බණ අහන්න යනවනම් බුදුරජාණන් වහන්සේ ළඟත් මොකක් හෝ විශේෂත්වයක් තියෙන්න ඕන. වංගී සත්‍යතුවා බුදුහාමුදුරුව හම්බ වෙන්න යන්න. වංගීස තමන්ගේ බමුණු පිරිසත් එක්ක සවැත් නුවර භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටිය ජේතවනාරාමයට ගියා. බුදුරජාණන් වහන්සේ දකිනව කල්තියාම වංගීස ඇතුළු පිරිස තමන්ව හම්බ වෙන්න එන බව. බුදුරජාණන් වහන්සේ වංගීස තමන්ගේ ළඟට එනකොට මැරිච්ච අයගේ මිනී හිස් පහක් ගෙනත් තියාගත්තා. තියාගෙන වංගීස බුදුරජාණන් වහන්සේ ළඟට ආපු ගමන්ම බුදුරජාණන් වහන්සේ වංගීසගෙන් අහනවා වංගීස ඇත්තද ඔබට කෙනෙක් මැරුණනම් ඒ මැරුණ කෙනා ඉපදිලා ඉන්නේ කොහෙද කියලා කියන්න පුළුවන්කම තියෙනවා කියන්නේ. වංගීස කියනවා එහෙමයි බුදුහාමුදුරනේ. මට එහෙම හැකියාවක් තියෙනවා. මම එහෙම ශාස්ත්‍රයක් ඉගෙනගෙන තියෙනවා. බුදුරජාණන් වහන්සේ වංගීස ඉදිරිපිට අර මැරිච්ච උදවියගේ හිස් පහ නැත්නම් ඔලු ගෙඩි පහ තිබ්බා. ඔලු කටු පහ තිබ්බා. තේලිවර වෙලා වන්දීසට කියනවා මේ මේ පස් දෙනා කොයිතැනකද ඉන්නේ කියන එක ගැන Tamanට කියන්න කියලා බුදුහාමුදුරුව වංගීසට කිව්වා. වංගීස Tamanගේ නිය පිටින් එක මිනිහිසකට තට්ටු කරා. තට්ටු කරලා බුදුහාමුදුරන්ට කියනවා බුදුරජාණන් වහන්සේ මේ පුද්ගලයා ඉපදිලා තියෙන්නේ දිව්‍ය ලෝකේ. බුදුරජාණන් වහන්සේ ඒක පිළිගත්තා. වංගීසට ප්‍රශංසා කළා. ඔබ හරි. ඒ පුද්ගලයා දිව්‍ය ලෝකෙ ඉපදිලා ඉන්නේ. දෙවෙනි මිනී හිසටත් තට්ටු කළා. තට්ටු කළා වංගීස කියනවා බුදුරජාණන් වහන්සේ මේ කෙනා ඉපදිලා තියෙන්නේ manuss ලෝකේ. බුදුහාමුදුරුව ප්‍රශංසා කළා වංගීස ඔබ හරි. ඒ කෙනා manuss ලෝකේ උපතක් ලැබලා ඉන්නවා. තුන්වෙනි හිසටත් තට්ටු කළා බුදුරජාණන් වහන්සේ මේ කෙනා තිරිසන් ලෝකේ ඉපදිලා තියෙනවා. වංගීස ඔබ හරි. බුදුහාමුදුරුව ප්‍රශංසා කළා. හතරවෙනි හිසටත් තට්ටු කළා බුදුරජාණන් වහන්සේ මේ කෙනා ඉපදලා තියෙන්නේ නිරේ නරකාදී වංගීස ඔබ හරි බුදුරජාණන් වහන්සේ ප්‍රශංසා කළා පස්වෙනි මිනී ඔළුව බුදුරජාණන් වහන්සේ වංගීසට පෙන්නනවා වංගීස මේකට තට්ටු කරලා ඉවර වෙලා ඔබ කියන්න මේ කෙනා කොහෙද ඉපදලා ඉන්නේ වංගීස තමන්ගේ නිය පිටින් අර මිනී හිසට මිනී ඔළුවට තට්ටු කළා තට්ටු කළාට වංගීසට කියන්න බෑ මේ කෙනා කොහෙද ඉපදිලා ඉන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ අහනව වංගීසගෙන් වංගීස ඔබට කියන්න බෑ නේද මේ හිස අයිති කෙනා කොහෙද ඉපදිලා ඉන්නේ කියලා. එහෙමයි බුදුහාමුදුරනේ මට කියන්න බෑ මේ කෙනා ඉපදිලා ඉන්න තැන කියලා බුදුරජාණන් වහන්සේට වංගීස කිව්වා. ඒ වෙලාවේදී වංගීස කියනවා බුදුරජාණන් වහන්සේ මේ කෙනා ඉපදිලා ඉන්න තැනත් බලන ශාස්ත්‍රය මට ඉගෙන ගන්න ඕන. එහෙම නොතින් මන් දඹදිව තවත් ප්‍රකට වෙනවා. බුදුරජාණන් වහන්සේ වංගීසට කියනවා වංගීස ඒ ශාස්ත්‍රය ඔබට එහෙම ලබා දෙන්න බෑ. ඒ ශාස්ත්‍රය මම ලබලා දෙන්නේ මේ ශාසනය තුල මගේ ළඟ පැවිදි වුණ කෙනෙකුට. වංගීස කැමති වෙනවා. ශාස්ත්‍රයේ ඉගෙන ගන්නට තියෙන කැමැත්ත. ඒ නිසා වංගීස බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වුණා. පැවිදි වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ ටික දිනකින් වංගීසකට වංගීසට කමටහන් දුන්නා. කමටහන් දුන්නේ වංගීස හිතුවේ බුදුහාමුදුරුවෝ මේ දෙන්නේ මන්ත්‍රයක් කියලා. වංගීසට දීපු කමටහන පිළිකුල් සංඥාව පිළිබඳව කය පිළිබඳව රූපය පිළිබඳව යථාර්ථවාදීව බලන්න කිව්වා. මේ කය පිළිබඳව විදර්ශනා ඥාණයෙන් බලන්න කිව්වා. මේ කයේ තියෙන ස්වභාවය පිළිබඳව ගැඹුරු නුවණකින් ගැඹුරු සිහියකින් කය පිළිබඳ විමසන්න කිව්වා. වංගීසට විතරක් නෙවෙයි. බණ ඔබ කාට කාටත් මේ කාරණාව ඉතාමත්ම වටිනවා. හේතුව අපි මේ ජීවිතයේ නැවත නැවත නැවත නැවත පවත්වගෙන යන්නේ මේ කයේ පැවැත්ම අපේක්ෂා කරමින්. නැත්නම් සිතේ පැවැත්ම අපේක්ෂා කරමින් හිතන්න මේ කයට මේ හිතට මේ සසර ගමන තුල මොනවද අපි නොදුන්නේ මේ සසර ගමන තුල මේ හිතේ පැවැත්ම වෙනුවෙන් විවිධ වූ කායික ස්වરૂපයන්ගෙන් ඉපදුන අවස්ථා කොච්චරද කියලා ඔබට ගණන් නැතුව කියන්න පුළුවන්ද සංස්කාර නිසා බැඳීම් නිසා ඕනෑපාකම් නිසා අල්ලාගත් දේවල් නිසා බැඳුණු දේවල් නිසා මේ හිත ශරීරයක් හොය හොය හොය හොය නැවත නැවත නැවත නැවත අපි උපද්දවනවා මේ සසර ගමනේ අපි ඉපදුනේ නැත්තේ කොහෙද සෑම තැනකම අපි ඉපදුනා මොකටද හිතේ පැවැත්ම පිණිස විඥානයේ පැවැත්ම පිණිස මේ මේ ජීවිතයේ උනත් අපි මේ කය ලබලා තියෙන්නේ ප්‍රතිසන්දියක් විදිහට මේ මනුස්ස ජීවිතේ ලබලා තියෙන්නේ මේ විඥානයේ පැවැත්මට එහෙනම් ඒ පැවැත්ම නතර කරන මග තමයි සංස්කාර නැති කරනවා කියලා කියන්නේ. ඕනෑ පාකම් ආශාවන් බැඳීම් වලින් ටික ටික මේ හිත දුරස් කරනවා කියලා කියන්නේ මේ සංස්කාර ධර්මයන් නැති කරනවා කියන එකයි. මේ හිතට කොයිතරම් තැන්වල ඉපදුනත් තෘප්තියක් නැහැ. ඔබ නිකමට හිතන්න මේ කයට මේ හිතට මේ සසර ගමන තුර කොච්චර ලස්සන ගෙවල් වල ජීවත් වෙන්න ඉඩ හදලා දීලා තියනවද බැඳීම් නිසා සංස්කාර නිසා නැවත නැවත කයක් අපේක්ෂා කර කර නැවත නැවත භව තණ්හාව ඇති කර ගනිමින් දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල මනුස්ස ලෝකය තුල ලස්සන ලස්සන තැන්වල කොයි තරම්නම් මේ කය පිහිටවලා තියෙනවද? නමුත් අදටත් මේ කයට මේ හිතට ඒ දේවල් ඇති උනේ නැහැ. ඒ දේවල් ඇති උනේ නැහැ. ඒ විතරක් නෙවෙයි ඔබ නිකමට හිතන්න මේ හිත බැසගෙන තියෙන මේ කය සසර ගමන තුල තිරසංගත ජීවිතවල මනුස්ස ජීවිතවලදී පින්වතුනි කොයි තරම්නම් අය සමග මේ කය එකට එකතු වෙලා තියෙනවද ඔබ නිකමට හිතන්න මේ විදිහට පුරුෂයෙක් නම් ස්ත්‍රියකට කැමති ස්ත්‍රියක් නම් පුරුෂයෙකුට කැමති ඔවුනොවුන්ට අන්‍යෝන්‍ය වශයෙන් ඔවුනොවුන් ආසා කරනවා කැමති වෙනවා නිකමට හිතන්න මේ සසර ගමන තුල පුරුෂයෙක් නම් කල්පනා කරන්න මේ උපදිනින් මැරමින් යන ජීවිතය තුල තමන් ලැබපු පුරුෂ ජීවිතය ස්ත්‍රීන් සමග කොයිතරම්නම් සේවනයේ යෙදුවද නමුත් මේ ශරීරයට තෘප්තියක් නැහැ. ස්ත්‍රියත් ඒ විදිහට කල්පනා කරන්න. මේ සසර ගමන තුල කොච්චරනම් පුරුෂයෝ සමග සංවාසයේ යෙදුනද? නමුත් තවමත් අදට ඇතිවීමක් වෙලා තියෙනවද කියලා හිතන්න. ඒ නිසා මේ අපි යන්නේ සංස්කාර ගොඩ ගහගෙන යන ගමනක්. අපි මේ යන්නේ සංස්කාර එකතු කරමින් යන ගමනක්. ඉතින් වංගී සහ හාමුදුරුවන්ට බුදුරජාණන් වහන්සේ කය පිළිබඳව පිළිකුල් සංඥාව ලබා දුන්නා. ඔබට උනත් වරදක් වෙන්නේ නැහැ. කය පිළිබඳ පිළිකුල් සංඥාව වඩන්න. ඒ වඩනකොට තමයි මේ ශරීරයට තියෙන මමත්වේ නැති වෙන්නේ. හිත ඇතුලේ ඇතිවෙන රාගාදී ක්ලේශ ධර්මයන් ස්ත්‍රියකට නම් පුරුෂයෙක් පිළිබඳවත් පුරුෂයෙකුට නම් ස්ත්‍රියක් පිළිබඳවත් ඇතිවෙන රාගාදී කෙලෙස් ධර්ම නැති වෙන්නේ පහ වෙන්නේ කය පිළිබඳව විදර්ශනාවෙන් බලනකොටම විතරයි. හිතේ ඇතිවෙන රාගය බෝධි පූජාවෙන් නැති වෙන්නේ නැහැ. හිතේ ඇතිවෙන රාගයේ දන් දීමෙන් පහ වෙන්නේ නැහැ. හිතේ ඇතිවෙන රාගාදී කෙලෙස් දන්සල් දුන්නට පහ වෙන්නේ නැහැ. හිතේ ඇතිවෙන කෙලෙස් චෛත්‍ය බුදුහාමුදුරුව කොච්චර වැන්දත් පහ වෙන්නේ නැහැ. හිතේ ඇතිවෙන කෙලෙස් පහ වෙන්න සක්කාය දිට්ඨිය මම කියන පුද්ගලයාට තියෙන ඇල්ම පහ වෙන්න නැති වෙන්න දුරු වෙන්න මේ මම කියන කෙනා පිළිබඳ විදර්ශනාවෙන් බලන්ට උනා. වංගී සහාමුදුරුවන්ට බුදුහාමුදුරුවෝ පවරපු මන්ත්‍රය ඒක. ඒ මන්ත්‍රය ඔබේ ජීවිතයටත් වටිනවා. හේතුව මෙතන බණ ධර්ම ශ්‍රවණය කරන හැම කෙනෙකුටම සොහොනට ගිහිල්ලා භාවනා කරන්න බෑ. බණ හැම කෙනෙකුටම මృత දේහයක් ළඟ තියාගෙන ඒක දිනෙන් දින දිනෙන් දින පිළිකුලටපත් වෙන දිහා බලාගෙන හැම කෙනෙකුටම භාවනා කරන්න බෑ. ශරීරය තුල උනත් තියෙන හැමදේම පිළිකුලට සමහර වෙලාවට කෙනෙකුට ගන්න බෑ. හේතුව සමහර කෙනෙක් අකමැති මේ ශරීරයේ ලේ දකින්න. මනසින් උනත් හිතින් උනත් ලේ හිතින් මවා ගන්නකොට ඒ කෙනාට දාඩිය දානවා. ඒ කෙනාගේ මනස හිත වේගයෙන් වැඩ කරනවා. ඒ ස්වභාවය දකින්න ඒ කෙනාට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා Tamanට විශේෂ වෙන තැන් තියෙනවා මේ කය විදර්ශනාවෙන් බලන්න පුළුවන් තැන්. Tamanට විශේෂ වෙන තැන් Tamanට පිළිකුලෙන් බලන්න පුළුවන් තැන් ටිකක් තියෙනවා. ඒ තැන් වලින් එක තැනක් තමයි ඉසකෙස් ටික. මේ කාරණාව බලන්න පින්වතුනි මතක තියාගන්න හොඳට විවේකය අවශ්‍ය කරනවා. එහෙම නැතුව බෑ. ഘോഷාකාරී පරිසරයක කරදරකාරී පරිසරයක මේ දේ කරන්න බෑ. මම මේ කියන කාරණාව මේ කියන පිළිකුල් සංඥාව ඔබට gederදී වඩන්න පුළුවන් බුදුහාමුදුරු වන්ගේ සහාමුදුරුවන්ට දුන්න මේ පිළිකුල් කමටහන ඔබටත් වඩන්න පුළුවන් හැබැයි ඔබ gederදී ඒ දේ කරනකොට මතක තියාගන්න හොඳ නිස්කලංක පරිසරයක් ඕනේ ඔබ සමහර වෙලාවට එළියට ඇවිල්ලා පුටුවේ වාඩි වෙලා ඔබ මේ කියන කාරණාව පිළිබඳ කල්පනා කරනවා නම් ඔබ වටේ ඉන්න අය ඔබ ගැන වෙනම විදිහකට හිතන්න පුළුවන්. අපේ අම්මා, අපේ තාත්තා, අපේ දරුවා මොකක් හරි බරපතල දෙයක් ගැන කල්පනා කරනවා. මොකක් හරි ප්‍රශ්නයක ඉන්නවා. කෙලෙස් වලට වසඟ වෙච්ච ලෝකය මේ කෙලෙස් අතික්‍රමණය කරගෙන යන ගමනකට යම් කෙනෙක් මුල පුරනවා නම් ඒ අය දිහා බලන්නේ ওই විදිහට. ඒ නිසායි බුදුහාමුදුරෝ දේශනා කරේ අරඤ්‍ය ගතෝවා රුක්ක මූල ගතෝවා ශුඤ්ඤාගාර ගතෝවා ඉතිපටි සංචික්කති චක්කුම් අනිච්ඡං රූපං අනිච්ඡා වේදනා අනිච්ඡා සංඥා අනිච්ඡා සංඛාරා අනිච්ඡා බුදුහාමුදුරෝ මේ කාරණා ටික පැහැදිලිව දේශනා කරනවා දේශනා කරන්නේ උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ අරඤ්‍ය ගතෝවා මේ කාරණාව විවේක බුද්ධියෙන් බලන්න නම් ගැඹුරු සිහියකින් මේ කය දිහා බලන්න නම් එක්කෝ ආරණ්‍යයකට යන්නට ඕන. රුක්ක මූලගතෝවා. එහෙම නැත්නම් ගහක් මුලට කරදරයක් නොවන රුක් මුලකට යන්නට ඕන. ශුන්‍යාගාරගතෝවා. එහෙම නැත්නම් ඊ타මත්ම හිස් උන තැනකට හිස් උනගේ කාමරයකට යන්නට ඕන. එවැනි තැනක ඉඳගෙන තමයි ගැඹුරු සිහියට ගැඹුරු ප්‍රඥාවට කෙනෙකුට එළඹෙන්න පුළුවන්කම තියෙන්නේ. gedara doraka උනත් එහෙමයි. ඒ නිසා වංගී සහාමුදුරුවන්ට මේ මන්ත්‍රය බුදුරජාණන් වහන්සේ ලබා දුන්නා. පිළිකුලෙන් බලන්න. පිළිකුල් සංඥාව බුදුහාමුදුරුවෝ ලබා දුන්නා. වංගී සහාමුදුරුවෝ මේ කාරණාව ටික දිනක් ප්‍රගුණ කරගෙන යනවා. අර බමුණු ටික ඇවිල්ලා ඉවර වෙලා වංගිස හඳුරන්ගෙන් අහනවා වංගීස ඔබේ කාරණාව අවසානද ඔබ මන්ත්‍රය ඉගෙනගෙන ඉවරද කියලා ඒ වෙලාවේදී වංගීස බමුණන්ට කියනවා නෑ තවම අවසන් වුණේ නෑ තව ටිකක් තියෙනවා ඒ නිසා ඔබලා ඔබලගේ දිහාවට යන්න මම ඉතිරි ටිකක් ඉගෙනගෙන එන්නම් කියලා බලන්න බුදුරජාණන් වහන්සේ ධර්මාවබෝධය කරවන සූක්ෂම විදි කොයි වගේද කියලා ඔබට මතකයි බාරද්වාජ ගෝත්‍රයේ එක්තරා බමුණෙක්. ඔහු වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ දින ගණනාවක් කුඹරට ගියානේ පින්වත්නි. මහා දවල් කිසිම කෙනෙක් නැතිව තනියෙන් ලියදි බඳිනකොට තනියෙන් කුඹර කොටනකොට තනියෙන් වී ටික ඉහිනකොට බුදුරජාණන් වහන්සේ දින සති ගණනාවක් කිසිම දෙයක් කතා කරන්නේ නැතුව බමුණ ළඟට කුඹරට ගියා. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ ඒ ගිහිල්ලා බමුණා කුඹුරේ ගොයන් ටික කපන්න සූදානම් වෙන දවසට කලින් දවසේ බමුණා කුඹුරට ඇවිල්ලා ඉන්න වෙලාවේ බුදුරජාණන් වහන්සේ බමුණා අරමුණු කරගෙන ගියා. මේ දින සති ගණනාව පුරාවටම කිසිම ධර්ම දේශනාවක් බුදුරජාණන් වහන්සේ මේ බාරද්වාජ බමුණට සිද්ධ කරේ නෑ. කුඹුර කපන දවසට කලින් දවසේ බමුණ බුදුහාමුදුරුවන්ට කියනවා භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ හරි හොඳ යාළුවෙක්නේ ඔබ වහන්සේ මම මේ කුඹුර ලියදි බඳින්න පටන් ගත්ත දවසේ ඉඳලා කුඹුරට වතුර එකතු කරන්න පටන් ගත්ත දවසේ ඉඳලා ඔබ වහන්සේ මාව අත්හරින්න නැතුව යාළුවෙක් වගේ මගේ ළඟට හැමදාම ආවනේ මා එක්ක ඔබ වහන්සේ ඇවිල්ලා කතා කරානේ මට ඒක ගැන හරි සතුටක් තියෙනවා බුදුහාමුදුරනේ ඒ නිසා ඔබ වහන්සේ මතක තියාගන්න මේ කුඹුර කැපුවට පස්සේ මම පළවෙනි කොටස ඔබ වහන්සේට ගෙනත් දෙනවා එහෙනම් බුද්ධ භෝගයේ බුදුහාමුදුරුව වෙනුවෙන් කොටස වෙන් කළේ අද විතරක් නෙවෙයි. මිනිස්සු අදත් ඒ දේ කරනවා. Tamange gedara gahe kane kesella kanak idunahama ඒ කෙසෙල් කැනේ පළවෙනි යවරිය බුදුහාමුදුරුවන්ට තුනුරුවන්ට අඹ ගහේ අඹ ගෙඩි ටික ඉතුනහම අඹ ගෙඩියක් දෙකක් රෙදි කෑල්ලකින් බැඳලා වහලා තියෙනවා ඒ කොටස බුදුහාමුදුරුවන්ට තුනුරුවන්ට ගස්ලබු ගහේ ගස්ලබු ගෙඩියේ ඉදුණහම ඒ ගස්ලබු ගෙඩියෙන් කොටසක් පන්සලට අරන් යනවා බුදුහාමුදුරුවන්ට තුනුරුවන්ට එතකොට මිනිස්සුන්ට මේ කාරණාව ආවේ අද ඊවිත් ඉඳලා නෙවෙයි. මේ බමුණ බුදුහාමුදුරුවන්ට කියනවා මම ඔබ වහන්සේට කොටස අනිවාර්යයෙන්ම ජේතවනාරාමයට එවනවා. බුදුහාමුදුරුවෝ ඒ වෙලාවේ මුකුත් කිව්වේ නැහැ. හා හොඳයි කියලා බලාපොරොත්තුවක් දුන්නේත් නැහැ. බුදුරජාණන් වහන්සේ මද සිනහවක් ඒ වෙලාවේ පාලා බුදුරජාණන් වහන්සේ එතනින් ඉවත් වුණා. රාත්‍රියේ වැටුණ මහා වරුසාවෙන් බමුණගේ කුඹුර සම්පූර්ණ විනාශ වුණා. එළි වෙනකන් නිින්ද ගියේ නෑ. බුදුරජාණන් වහන්සේ එළි වෙන ජාමේ බමුණා ඉන්න ගෙදරට වැඩියා. මෙච්චර දවසක් වැඩියේ කුඹරට අද බමුණව හොයාගෙන ගෙදරට වඩිනවා. ඇයි? බමුණා කම්පාවටපත් වෙලා, බමුණා වේදනාවටපත් වෙලා, බමුණා හරි දුකකින් ඉන්නේ බුදුරජාණන් වහන්සේ දැනගත්තා බමුණට මෙන්න මේ දැන් අවස්ථාව තමයි ජීවිතය පිළිබඳව සසර පිළිබඳව අවබෝධ කරවන්න පුළුවන් තැන අර සංහාය ජායති සෝකෝ කියන ධාතා දේශනාව බුදුහාමුදුරුවෝ මූලික කරගත්තේ මේ බමුණට බලන්න ඊ타ම සූක්ෂමව හැම කෙනෙකුටම දේශනා මාර්ගයෙන්ම නෙවෙයි ඊ타ම සූක්ෂමව කල්පනාකාරීව ඒ ඒ පුද්ගලයාගේ අවස්ථාව එළබෙනකන් ඉඳලා බුදුරජාණන් වහන්සේ ඒ අයට මේ ධර්මය අවබෝධ කරවන හැටි බලන්න වංගී සටත් ඒ විදිහයි. වංගී සහාමුදුරෝ දැන් පැවිදි වෙලා පිළිකුල් සංඥාව වඩමින් ඉන්නකොට වංගී සහාමුදුරන්ට මේ කය තුල තියෙන નિසරු බව පිළිබඳ ගැඹුරු අවබෝධයකටපත් වුණා. මේක දහදිය දාන පිළිකුලෙන් යුක්ත වුණ නව දොරකින් ඕජස ගලන ශරීරයක් නේද කියන එක ගැන ඊටාම ගැඹුරු අවබෝධයක් වංගී සහාමුදුරන්ට ආවා. ඔබටත් මේ කාරණාව ඒ විදිහටම පැහැදිලි. ඔබට පෘථග්ජන හිතින් ඉන්න ඔබට යම්කිසි කෙනෙකුට පුරුෂයෙකුට රාගසිතක් උපදිනවා නම් ස්ත්‍රියක් ගැන ස්ත්‍රියකට රාගසිතක් උපදිනවා නම් පුරුෂයෙක් ගැන ඒ රාගසිත මැඩ පවත්වන්නට ඒ රාගසිත ප්‍රහීන කරන්නට අවශ්‍ය කරන වටිනම දේ තමයි පිළිකුල් සංඥාව. ඔබට පුළුවන් ඒ කෙනා දිහා බලන්න. ඔබ රාගය ඇති කරගත්තේ, ඔබ කැමැත්ත ඇති කරගත්තේ, ඔබ ලෝභකම ඇති කරගත්තේ ශරීරයේ කොතනටද කියලා ගැඹුරු සිහියෙන් යුතුව බලන්න. ඔබ හිතන්න ඔබ රාගය ඇති කරගත්තේ ඔබ කැමැත්ත ඇති කරගත්තේ ඒ රූපය තුල තියෙන ඔබ දැකපු රූපය තුල තියෙන කේශකලාපේට කෙස් ටිකට කියලා ඇස් දෙකට කියලා ඔබ හිතන්න ඒ ඇස් දෙක තමයි ඔබට අමතක කරන්න බැරි කියලා ඔබ ඒ ඇස් දෙක දිහා විදර්ශනාවෙන් බලන්න මේක තරුණ මහලු ભેදයක් නෑ රාගය කාටත් උපදිනවා ඒක වෙනසක් නෑ. අඩු වැඩි වශයෙන් හැම කෙනෙකුටම රාගය උපදිනවා. රාගය නිසා නේද? බැඳීම නිසා නේද? දරුවෝ පිළිබඳව, සහකාරිය පිළිබඳ, සහකරුවා පිළිබඳව බැඳීම ඇල්ම නිසා නේද? යම් කිසි කොටසක් මේ සසර ගමනේ අපි වරගෙන යන්නේ. ඒ නිසා විදසුණෙන් බලන්න. බුදුහාමුදුරන්ගේ බුද්ධ දේශනාව හරීම ප්‍රායෝගිකයි. වංගී සහාමුදුරුව විදසුණෙන් බැලුවා කය පිළිබඳව. ඔබටත් පුළුවන් ඇහැ පිළිබඳ විදර්ශනාවෙන් බලන්න ඔබ කැමති වෙන ඇහැට නැවත නැවත හිතින් ලං වෙලා බලන්න මේ ඇහැ ඇතුලේ මොනවද තියෙන්නේ හඳුළු තියෙනවා කබ තියෙනවා සැරව තියෙනවා, මස් තියෙනවා, සියුම් ස්නායු තියෙනවා, හම තියෙනවා. වෙන මොන වගේන්ද මේ හැදිලා තියෙන්නේ? මස් ගුලියකින් හැදිච්ච දෙයක්. නැවත නැවත නැවත නැවත විදර්ශනාවෙන් ඔබ කැමති වුණ ඇහැ දිහා ඔය කියන සංඥාවෙන් බලන්න. පින්වතුනි අර ඇති වෙලා තියෙන රාගය පහ වෙනවා. ඒ රාගය පහ වෙන්නේ නිකම්ම නිකං හිතින් නෙවෙයි. ඔබේ මනස තුල රාගය ඇති වෙනකොට කායිකව ජීව විද්‍යාත්මක විදිහට යම් විපර්යාසයක් වෙනසක් කය තුල ඇති වුණා නම් සමහර වෙලාවට හෝමෝන ක්‍රියාකාරීත්වයෙන් නිසා හිතේ ඇති වුණ රාගය ප්‍රබලව නැගෙනකොට කය තුලත් යම් වෙනසක් විපර්යාසයක් ඇති වුණා නම් මේ කියන පිළිකුල් සිතින් බලනකොට අර කියන රාගය නැත්තටම නැති වෙලා යනවා. මේ හිත උපදාන්නට ඕන ඒ විදිහට. මණික් ගලක් පොළවෙන් ගත්ත ගමම්ම වටිනකම ලොකුවට නැහැ. යකඩ කෑල්ලක් අතට අරගත්ත ගමම්ම වටිනකම නැති වුණාට දවසක් දෙකක් මේක රත් කර කර රත් කර කර මුවහත් තියනකොට ඒකට කොච්චර ලොකු වටිනකමක් එනවද පොළවෙන් එළියට එන paludu තියෙන මණික් ගල විකුණනකොට ගන්න මිලට වඩා ඒ මණික උපදාලා දිස්නේ දෙන්න අලංකාර කරලා විකුණනකොට ඒ මණිකට කොච්චර ලොකු වටිනකමක් තියෙනවද මේ හිතත් ඒ වගේ අනාදිමත් සසරක ඉඳලා මේ හිත තුල ගොඩ නැගුණෙම මේ කියන රාගාදී කෙලෙස් ධර්මයන්. ඒ නිසා කෙනෙකුට ඇහැ පිළිබඳ සංඥාව ඒ විදිහට ඇති වෙන්න පුළුවන්. මමත්වේ ඇති වෙන්න පුළුවන්. කැමැත්ත ඇති වෙන්න පුළුවන්. තම කෙනෙකුට ඇහැයින් දනෙවෙයි ඒ කෙනාගේ තියෙන කොණ්ඩෙට, ඒ කෙනාගේ කොණ්ඩෙට දාලා තියෙන විලාසිතාවට, ඒ කෙනාගේ කොණ්ඩේ තියෙන දිගට යම් කෙනෙකුට රාගය ඇති වෙන්න පුළුවන්. තව කෙනෙකුට ඒ කෙනාගේ ශරීරයේ තියෙන චවි වර්ණයට රාගය ඇති වෙන්න පුළුවන්. තව කෙනෙකුට ඒ කෙනාගේ ශරීරයේ තියෙන වෙනත් අංගයක් හිතින් ස්පර්ශ කළා රාගය ඇති වෙන්න පුළුවන්. ඔය කවර තැනක් වුණත් විදසුන් නුවණින් බලන්න. ගැඹුරු සිහියෙන් බලන්න. ඔබට දැනෙනවා ඒ ස්වභාවය, ඒ ඇතිවෙච්ච රාගයේ නැති වෙන විදිහ, ඒ ඇති වුණ රාගය පහ වෙලා යන ආකාරය ඔබේ මුළු හිතටම වගේම මුළු කයටම අත්දකින්න පුළුවන් වෙන ධර්මතාවයක් බවට පත් වෙනවා. වංගී සහාමුදුරුවෝ ඒ ධර්මතාවය අත්දැක්කා. ඒ ධර්මතාවය අත්දකින වංගී සහාමුදුරුවෝ මමත්වය සක්කාය දිට්ඨිය ඇතුළු කොට ඇති දස සංයෝජන ධර්ම සියල්ල නැති කරලා මහා අරහත් බවට උතුම් පවිත්‍ර පිරිසිදු බවට උතුම් නිර්මල බවට මේ හිතපත් කරගත්තා. බුදුරජාණන් වහන්සේ මේ කාරණාව දැක්කා. වංගී සහාම්දුරුවන්ගේ පිරිස නැවත ඇවිල්ලා කතා කරනකොට කියනවා දැන් මට ඔබ සමීපයට එන්න විදිහක් නැහැ. දැන් මට ඔබේ දර්ශනය, ඔබේ කරුණාකාරණා අවශ්‍ය වෙන්නේ නැහැ. මම මේ සසුන තුල ලබන්නට ඕන ඉහළම දේ ලබා ගත්තා කියලා කිව්වා. මේක අහගෙන හිටපු භික්ෂුන් වහන්සේලා බුදුහාමුදුරන්ට ගිහින් කිව්වා භාග්‍යවතුන් වහන්ස බලන්න වංගී සහාමුදුරෝ රහත්භාවයට පත් වෙන්නේ නැතිව රහත්භාවයේ පිළිබඳව රහත්ුණා කියලා අඟවනවා කියලා කිව්වා. ඒ වෙලාවේ බුදුහාමුදුරෝ භික්ෂූන්ට කිව්වා මහණෙනි මගේ පුත්‍රයාණන් වංගීස රහත් භාවය පසක් කරගත්තා කියලා. බොරුවක් නෙවෙයි කියන්නේ කියලා බුදුහාමුදුරෝ භික්ෂුන් වහන්සේලාට කිව්වා. ඒ කියලා බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේදී තමයි මේ ගාථා දේශනාව කරේ. යස්ස ගතින්න ජානන්ති දේවා ගන්ධබ්බ මානස යම් කිසි කෙනෙක්ගේ ගතිය නැත්නම් උපත දෙවියෙක්ද ගන්ධබ්බයෙක්ද මිනිසෙක්ද කියන එක ගැන දැනගන්න අවබෝධ කරගන්නට නොහැකි කීනාසවං අරහන්තං තමහං රූමි බ්‍රාහ්මණන්ති එවැනි කියන එකම තැනකටවත් යන්නේ නැතිව ලබන්නා වූ උතුම් සැනසෙල්ල ඒකට කියනවා කෙලෙස් නැති කිරීම සංස්කාර නැති කිරීම අරහත් භාවයටපත් වීම අන්න ඒ කියන දෙවි මිනිස් ආදී තැන්වල ගිහිල්ලා උපතක් නොලබා උතුම් අරහත් භාවයට යම් කිසි කෙනෙක්පත් වෙනවද අන්න ඒ කෙනාට මම බ්‍රාහ්මණයා කියලා කියනවා කියලා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේට දේශනා කළා බොහෝ පිරිසක් සෝවාන් ආදී මාර්ගඵලවලටපත් වුණා. මේ ගාථා දේශනාවෙන් සිද්ධ කළ ධර්මානුශාසනාව ශ්‍රවණය කළා. ඒ නිසා පින්වතුන් හිතන්න මේ ධර්මය හරිම ප්‍රායෝගිකයි. වහ වහාම උත්සාහවත් වෙන්න, නැවත සසරට යන්න මහන්සි වෙන්න එපා. නැවත උපතක් ලබන්න වෙහෙස ගන්නට එපා. තව දුරටත් සංස්කාර ධර්ම රැස් කරන්නට එපා. හිත ඇතුළේ එකතු කරගෙන තියෙන සියලුම ඕනෑ එපාකම් අයින් කරලා ඉවත් කරලා මේ තියෙන යථා ස්වභාවය මේ කියන දුක් සතර ඉපදීම ජරාවටපත් වීම ලෙඩවීම මරණයටපත් වීම කියන මේ කියන දුක් හතර ඊටාම නිෂ්කලංකව ගැඹුරු සිහියෙන් යුතුව ගැඹුරු ප්‍රඥාවෙන් යුතුව දකින්නට ඔබ ටිකක් පුරුදු පුහුණු කරන්නට. ඒක ඔබට මේ ජීවිතයේ තුලදීම සියලු සංස්කාර ධර්ම ප්‍රහීණ කරලා ලබන උතුම් මාර්ගඵල අවබෝධය ලබා ගන්නට මරණාසන්න මොහොත තුල හෝ ඔබට සමහර විට හේතුවක් කාරණාවක් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසාවෙන් ධර්මානුශාසනාව ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට වහවහාම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්නට මේ ධර්මානුශාසනාව හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා සාදු සාදු සාදු අවසරයි ස්වාමීන් වහන්ස අද ධර්ම සිද්ධ වේවා ඔබට වහවහාම ජීවිතයක සියලු දුක් නැති කර ලබන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ පසක් කරගන්නට මේ මහා කුසල සම්පත්තිය හේතු වාසනා වේවා කියලා සාදු සාදු ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා සාදු සාදු සාදු කෙලෙස් ප්‍රහාණය කිරීම පිළිබඳව ධම්මපදයේ බ්‍රාහමණ වග්ගය ඇසුරෙන් එම උතුම් වූ ධර්මානුශාසනා පවත්වා වදාළ ගරුතර ධර්මදේශක ආනන් වහන්සේ මොරටුව ගොරකාන කදුරුදුව ශ්‍රී දීපාරාම විහාරවාසී ශාස්ත්‍රපති පූජනීය හැදිගල්ලේ චන්දාලෝක ස්වාමීන් වහන්සේ උන්වහන්සේ සිදු කරන මෙම උතුම් වූ ශාසනික මෙහෙවර තවදුරටත් කරගෙන යාමට අවශ්‍ය ශක්තිය සහ ධෛර්යය ලැබේවා. තුනුරුවනේ ආශිර්වාදයේ සහ සියලුම දෙවි රැකවරණ උන්වහන්සේට ලැබේවායි අපි සාදු නදින් ආශිර්වාද කරමු. සාදු සාදු සාදු. ඔබටත් පුළුවන් මෙවන් උතුම් වූ ධර්මානුශාසනාවක ඉදිරිදායකත්වයක් ලබා ගැනීමට. අමතන්න ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයේ අපගේ ආගමික අංශයට දුරකථන අංකය 0112 69යි 71යි මෙම ධර්මානුශාසනාවේ කැසට් පටයක් හෝ සංයුක්ත සැටියක් ඔබට අවශ්‍ය නම් අමතන්න 0111 30යි 710යි 82 දුරකථනයට සදහවතුනි ඔබ සැමටම සම්මා සම්බුදු සරණයි අද රාත්‍රී ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ මදිහේ සුගත සිරිය ස්වාමින් වහන්සේ. ඔබ සුදේශීය සේවාව සමගින්. ඒලාව ඔබ වෙත ගෙන එන්නේ පරණ බජාජ් ත්‍රිරුද්‍රතය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරුද්‍රතයකට මාරු කරන ඔබට වැඩිම තක්සේරු මුදලක් සමග අමතර බෝනස් මුදලක්. පළමු පාරිභෝගිකයින් 200 දෙනා සඳහා පමණයි.